Once uh, upon a time, uh, there was uh, uh, King uh, Alexander. මාමේ කොහොමද මේ මල ජොබ්ස් එකක් හේවද? මේ සීතේන වාඩියා වාඩියා වාඩියා. දැන් එනවා අපේ දිහාට සුද්දේ. සුද්දේ ඔව්. ඒ සුද්දාට කියලා මම හොඳ රස්සාවක් අරන් දෙන්නම්. ආ හොඳ රස්සාව කියන්නේ ආප්පුත්තෙන්ද දැනගන්න ඕනේ. ආ එයා ඌ ආප්පුසුද්දෙක් <laughs> ඉන්නේ නැති. ආප්පුසුද්දෙක් කියන්නේ අපි තාප කරනවා. අප හැබැයි බොහොම හොඳට ආප්පුසුද්ද. පුත්තෙන් නෝන අනිත් එක කාලය බොහොම ඉක්මනට කරලා දෙන්න තමයි ගැටි. ආ. බල පුළුවන්. පුළුවන් පුළුවන් පුළුවන්. හැබැයි සුද්දන ඕන කරන ආප්පේ මොකද්ද කියලා හරියට දැනගන්න ඕනේ. <laughs> ඒ සුද්දන කියන්නේ නැහැ හොඳයි. ඒක නෙමෙයි මෙහෙම එපා. හොඳයි. මට ආප්පයක් පුච්චන්න කොච්චර වෙලා ආවා. ආප්පයක් පුච්චන්. ඒක හාල් පිටිද කුරක්කම් පිටිද නිකම් පිටිද පාම් පිටිද? පාම් පිටේ කියමුකෝ. ආප්පයක් පුච්චන්න කොච්චර වෙලා යනවද? ඉන්දියාපද හපුරාපද බිත්තරාපද. බිත්තරාපයක් කොච්චර වෙලා යනවද? පාම් බිත්තරද ගම් බිත්තරද? ඉතින් මට උත්තර දෙන්න ඕනේ. ගම් බිත්තරේ කියමුකෝ. හාක් බොල් කළා ෆුල් බොල් කළා. ෆුල් බොල් කළා කොච්චර වෙලා යනවද? වාක්‍ය කර කරලා වාඩි කරගන්න නැතුවද? වාටිය කරකරලම් මීහෝ කොච්චර වෙලා යනවද කියලා අහනවා. දෙල්ලි පේද දලලි පේද පත්තු ගන්න. මේ මියා වල ලිපක දාගනි මං අහන්නේ වෙලාව කොච්චර යනවද? ලුණු මිනිස් එක්කද කන්නේ ගම්රිස් කුඩු එක්ක ඒ මිනිස්සු මොන මොන දානයක් එක්ක හරි කයිනේ වෙලාවනේ ඔය. හරි හරි මං ආප්පේ කොච්චර දෙන්නක් ඔය ඉක්මනට මේ මට ඕනේ සුද්දට ඕන කරන ආප්පේ මොකද්ද කියලා බලන්න. බට ආක බුච්චන්න පුළුවන්. පුළුවන්. ඒක කරයි ඕනේ. අනිත් එක මේ සිල්වැන මෙතන තව කියන ප්‍රශ්න. ඉංග්‍රීසි පොඩ්ඩක් හරි දැනගන්න. ඔතන තමයි වැඩි. ඉංග්‍රීසි තමයි දන්නේ නැත්තේ. මේ ඉංග්‍රීසි ඒ තරම් කතා කරපොඩි ඉන්නේ නැහැ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ටිකක් දැනගන්න ඕන. ඌ කතා කරයි. මොකද කතා කරන්නේ නැති ඉතින් මම වචන දෙකක් තුනක් දැනගන්න ඕන. ඔව්. දැන් අපි මම දැනගන්න කියන්නේ ඒ වගේ. අය මම දන්නේ නැහැ. මම මම ඉගෙන ගත්ත ඒ කාලේ සතපන ඉංග්‍රීසි බං. ආ ඒ කාලේ ඒ කාලේ මට හොඳට කතා කරන්න පුළුවන්. දැන් සුද්ධාය මෙහෙම වැඩි දෙයක් අහන්නේ නැහැ. සුද්ධාය ගියාම what is your name? ඒ මොකද්ද? ඒක දන්නේ නැද්ද ඔබ? මේ නම මොකක්ද? ආ නම අයි ඕ සිල්සෙන්. අයියෝ සිල්සෙන් කියන්නේ. අයියෝ. ඒක අයියෝ ගා. අයියෝගෙන් උඩ කනගාටු වෙනවා. එනවා සිල්සෙන් කියන්නේ. මොකද අයියෝගෙන් හිතේ ඉලන්දාරි ඔෆිසර්ගේ සිල්සෙන්. ඒව ඕන නෑ. මං වාසකම් ඕන නෑ. නිකම්ම සිල්සෙන් කියනවා. ආ සිල්සෙන්. ඊළඟට සුද්දායි ආ what is your age? එහෙම ගන්න. මේ වයස මොකද? ආ වයස වයස 28ක් විතර කියන්නේ. විද්‍යාවට. විද්‍යාවට නම් කියපන් විද්‍යට කියන්නේ 28. 28. 28. දැන් දැන් බලන්න ඔය ප්‍රශ්න දෙක අපිට දෙකක් හරි. What is your name? පළවෙනි ප්‍රශ්න. ඔව්. සින්සෙන්. ඔව්. අනේ මොහොඳ. එතකොට what is your age? 20. ආ. ඔය කිරම අනේ. තව එකයි තව එකයි. තව එක ප්‍රශ්නයක් අහනවා. ඒක මේකයි ප්‍රශ්න. What do you like to eat in the morning? Bread or rice? යන්නේ ඒක හරි දිගයි නේද? දිග වුණාට ඕකන දෙන්නේ කොටකේ. උඹ උදේට කණ්ඩ කැමති පාන්ද බත් දෙකම කැමති. දැන් එනමට ගේ දෙන තරමක් කන්න ඕනේ. ඒකම නම් ගේ බඳ දෙන්නට කියන්නේ බෝ. තව දෙකටම කියන්නේ බෝ. ආ ඒක දෙයි උත්තරේ බව හරි දැන් එතකොට බලපන් මුල ඉඳලාම දැන් ඔන්න මා සුද්දා සුද්දා නකොට ටිකක් ඉදියට දෙන්නේ බය වෙන්න ඕන නෑ මේ බීකෝ බබු ඉස්සරහ සුද්දාට ඕන හොඳට කෙරෙන්නේ ඉන්නවා මුදල ඉන්නවා ඔව් සුද්දා නිකන් මම දැන් මා සුද්දා කියලා හිතාගෙන එනවා What is your name? Citizen! God! What is your age? Ten you like to eat? In the morning, bread or rice. But, but! Please deny it. බය වෙන්න එපා. බය බය නෑ. වාඩි වෙන්න. හරියට දැන් දෙන්න මම. දැන් එතකොට ඕඩර් එක මොකක්ද? සිල්සේන 28 බෝල්. සිල්සේන 28. ඔය තුනේ ඉස්සරහකට සිල්සේන. දෙවෙනි ගානකට 20. තුන්වෙනි ගානකට බෝල්. එතරම් හරි. ඔව්. ඔය විදිහම හරිනේ. දැන් කියන්න. සිල්කෙනට වැඩේ බොත් සිල්කෙනට වැඩේ කොහොම පානසන් දැක් නැහැ සිල්කෙනට වැඩේ බොත් සිල්කෙනට වැඩේ බොත් සිල්කෙනට ආ බොත් සිල්කෙනට ඉස්සර බස් සිරිසේන 28 බොත් සිල්කෙන 28 බොත් සිල්කෙන 28 බොත් සිල්කෙන තමයි දෙන්න එන්නම් කිසි වගේ දෙන්නම් ලා ඔය ආ just come here hey i could more Oh, <laughs> I'm really glad to be over here. It really yeah. I, think I I called a little uh, lean. <laughs> Uh, uh, you know, I, it's a fairly hot over here. I've been coming right from Gibraltar, evening. Uh, now, how is your pals and all that? <laughs> Uh, yes. You know, in fact, uh, my father was a great friend of yours. My father. Father? Yeah. Uh, my father you see, uh, the first Canadian to go to England. Uh, what is? My father oh. was the first Canadian to go to England. Ah, first Canadian. First Canadian Yatarela. Ah, ah father. And he got, oh. he got married there. Eh? He got married there. Married. <laughs> So I'm Sudah really napaskan minyak I'm really glad <laughs> you have been here. Oh, <laughs> <laughs> no, I uh, This, young man, I'm uh, very glad to know you. Sit the chair now. I can just understand what. I mean, no, no, no. Uh, anyway, now, yeah. Uh, my dear friend, uh, you know, uh, you promised to give me a cook. Cook? Cook. This is cook. Oh, this is the cook. Oh, very good. Nice young man, huh? Uh, Bertie! What's that? What's he talking about? German Well, uh, just turn around. I'd like to see him a little. Oh, nice, love. Right, right. now, young man, I will ask him three questions. Three? Uh, three. I always ask three questions, three. you know. Only. Now, young man. What's your age? Thirty-seven. <laughs> that. How did I like that? How did I? well, remember, he must know his English well. No, Uh, now, what's your name? Dandy! Oh, oh, I'm getting the devil into me. Now, are you mad or am I mad? Okay.